නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආනාපාන සති භාවනාවේ කමඨාන් දේශනාව. අද අපි කමඨානක් වශයෙන් සාකච්ඡාවට භාජනය කරන්නේ ආස්වාස ප්‍රාස්වාස විසිරුණු ස්වභාවයක් ලෙස සිය පැවැත්වීම ආස්වාස ප්‍රාස්වාසය අපේ ඉපදිච්ච දවසේ ඉඳලාම සිදු කරන ක්‍රියාවලියක් මේ ආස්වාස ප්‍රාස්වාසය විසිරුණු ස්වභාවයක් ලෙස සිය පවත්වන කමඨාන කොහොමද අපගේ ජීවිතයේ විමුක්තිය බවට පත් වෙන්නේ සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් වෙනකම් මේ කමඨාන වඩන්නේ කොහොමද මාර්ගඵල නිවන් අවබෝධය මේ විඥාණය තුළ ක්‍රමානුකූලව පාළ වෙන්නේ කොහොමද කියන මූලික කරුණු තමයි අද අපේ සාකච්ඡාවට භාජනය කරන්නේ. ආනාපාන සති භාවනාව පිළිබඳව අපට විශේෂ කාරණාවක් දැනගන්න තියෙනවා ආනාපාන සතිය අපගේ සල ආයතනවල ආයතනික චර්යා ඒ චර්යාවට අනුව මේක විශේෂ සිදුවීමක් නැත්නම් සිද්ධියක් ප්‍රධාන හේතුව තමයි ශබ්දය වචන වලින් විතරයි ඇයෙන්නේ ශබ්දය අපට දැනගන්න ක්‍රමයක් නැහැ ඇයි ඒ ශබ්දයේ වචන ඇසීමේ ඒ සංවේදී ස්නායු පද්ධතියේ හැකියාව අපට තිබුණාට ශබ්දයකින් තොරව ඒ වචනේ ශ්‍රවණය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමයි මේ චක්කුව කියන ඇස ගත්තාම මේ ඇසට රූපයක් නැතුව දකින්න පුළුවන් කමක් නැහැ. වර්ණයක් නැතුව දකින්න පුළුවන් කමක් නැහැ. චක්කුවෙන් යමක් දකිනවා නම් අනිවාර්යයෙන්ම රූපයක් තියෙන්න ඕනේ වර්ණයක් තියෙන්න ඕනේ නැත්තම් පේන්නේ නැහැ. ඒ වගේම තමයි රසයක් නැතුව මොකවත් අපට අනුභව කරන්න ආහාරයට ගන්න පුළුවන් කමක් නැහැ. රස මොකවත් නැත්තම් මැටි රස හරි තියෙන්න ඕනේ. මොකවත් නැති පුන්නක් වාගේ හරි රසයක් තියෙන්න ඕනේ. එහෙනම් රසයක් නැහැ කියන එකට අපි උපමාවකට ගන්නෙත් රසයක්. අපි කියනවා මේ ආහාර වේල කිසිම ප්‍රනීත භාවයක් නැහැ. මීට වඩා මැටි කණ එක හොඳයි කියලා. ඒ කියන්නේ මැටි වල රසට සමාන කළා. ඒ කියන්නේ ඒ නැහැ කියන මට්ටම තුල රසක් තියෙන බව එයා පිළිගන්නවා. ඒ වගේම තමයි මේ ආස්වාසය ප්‍රාස්වාසය එක්කෝ ගඳක් නැත්තම් සුවඳක් මත ක්‍රියාත්මක වෙනවා. දැන් මේ මොහොතේ අපට සුවඳක් නැහැ. නමුත් හොඳට සිත නිවලා මේ ආස්වාසයේ ගන්ධයට සමවැදිලා බලන්න මේකේ සුවඳක් තියෙනවා. යම්කිසි කුයිලයක් මේක තුල පවතිනවා. ඒ වගේම තමයි මේ කයේ තියෙන ස්පර්ශය ක්‍රියාත්මක වෙන ක්‍රමවේදය දිහා බැලුවාම අපට පෑදිලිව පේනවා මේ ස්පර්ශය තුලත් මේ ක්‍රමවේදය පවතිනවා. එහෙනම් ඇස කන දිව නාසය සමසිත කියන මේ ආයතන අය තුල වෙන මේ ක්‍රියාවලිය කුමක්ද කියලා බලනකොට මේ සෑම ආයතනයක්ම ගනුදෙනු කරන ක්‍රමවේදයේ වෙනසක් තියෙනවා. ආනාපාන සති භාවනාව වඩන භාවනා යෝගියා ඉස්සෙල්ලාම කල්පනා කරන්න ඕනේ මේ ඇසේ ගනුදෙනුව රූපය මත වර්ණය මත විතරයි දකින්නේ. කනේ එහෙම නැත්නම් සෝත ප්‍රසාදයේ ගනුදෙනුව ශබ්දය මත විතරයි ගනුදෙනු කරන්නේ. දිව රස මත ගනුදෙනු කරනවා. නාසය ගන්ධය මත ගනුදෙනු කරනවා. කය ස්පර්ශය මත ගනුදෙනු කරනවා. සිත චේතනා මත ගනුදෙනු කරනවා. එතනින් එයාට ගිය එකක් මේක තුල නැහැ. තියෙනවා ඒ අවබෝධය පාළ වෙන්නේ හේතුව ඒකට මාර්ගඵල ඥානයක් ඕනේ. මාර්ගඵල මාර්ගඵල කියලා සෑම අවස්ථාවකම සියලෝම සූත්‍රවල අපි දැක්කාට මොකද්ද මේ මාර්ගය මොකද්ද මේ ඵලය කියන ප්‍රශ්නෙට උත්තරය තමයි සංසාර විමුක්තියට යන පිළිවෙල තමයි මාර්ගය. ඒ පිළිවෙතේ මේ කෙලෙස් නිවාරණය කරන, නිරෝධ කරන වැඩපිළිවෙල පිළිබඳ ඇතිවන අවබෝධය තමයි ඵලය. එනම් මේ මේ ක්‍රමවේද වලට මේවා නිරෝධ කරන්න පුළුවන් මේ මේ ක්‍රමවේද වලට මේක නිදහස් වෙන්න පුළුවන් මේ ක්‍රමයට මට නිවෙන්න පුළුවන් කියලා ඥානපාල වෙනවා නම් අවබෝධයන් ඇති වෙනවා ඒ ඒ අවබෝධ ඥාන මට්ටම් වලට තමයි සෝවන් සකු르දාගාමි අනාගාමි අරියත් කියලා කියන්නේ. මොකද්ද මේ සෝවාන් කියලා කියන්නේ මේ දකින දේවල් තුල සත්‍ය දකිනවා. සෝ වහම් කියලා කියන්නේ ඒ සෝව එහෙම කියමු නැත්නම් දකින දර්ශනය තුල සත්‍ය දකින ඥානය. සෝවාන් ඥානය සෝවාන් ඵලය කියලා කියනවා. සකු르දාගාමි කියලා කියන්නේ සකුදාගාමි කියන වචනේ නිර්මාණය වෙලා තියෙන්නේ මේ දැකපු සත්‍ය ක්‍රියාත්මක කරවීමේ ඥානය. අනාගාමි කියලා කියන්නේ ඒකේ අනන්‍යතාවය දකිනවා. නිත්‍යතාවයේ අනිත්‍යතාවය දැකලා නිරෝධ කර ගැනීමේ දක්ෂකම. ඒක තමයි අනාගාමිත්වය කියලා කියන්නේ. එන අනගාරී අන අනගාමි අනාගාමි මේ කියන වචනවල අර්ථය ඇත්තටම කුමක්ද කියලා බලනකොට Taman දැක්ක Tamanට අවබෝධ වෙච්ච සත්‍ය ක්‍රියාත්මක කරවලා ඒක තුලින් නිරෝධ වෙන දක්ෂකම කියන එක තමයි පැහැදිලි වෙන්නේ. අරිය ඥාන කියලා කියනවා මොකද්ද මේ අරිය ඥානය කියලා කියන්නේ මේ සෑම දෙයකම අවුෙන්නේ නැතුව ඒ සංගණණයට ඇතුල් වෙන්නේ නැතුව කර්ම වලට ගොදුරු වෙන්නේ නැතුව, අවුෙන්නේ නැතුව ඉන්න අතුරුදාන් වෙච්ච කෙනා. රාතා. එහෙනම් මේ මාර්ගවලට කියන නන් ටික අරගෙන බලනකොට ඒ මාර්ගවල තියෙන පළවලට කියන නන් ටික අරගෙන බලනකොට ඒ ඒ ඥාන මුල් කරගෙන ඒ ඥානවල තියෙන ස්වභාවයන් මුල් කරගෙන තමයි මේ මාර්ග පළවලට නම් හදලා තියෙන්නේ තථාගතයන් වහන්සේ මේ ලෝකේ සෑම වචනයක්ම නිර්මාණය කළේ තමන්ගේ සම්මා සම්බුද්ධත්ව ඥානෙයි. එහෙනම් නිකන් ආවට ගියාට නම් දෙන්නේ නිකන් මේ වචන දීලා වාක්‍ය තනන්නේ තථාගතයන් වහන්සේ ඉස් වචන කතා නොකලසේක. පරුස වචන කතා නොකලසේක. සම්පප්පලාපා කතා නොකලසේක. මුසාවාදයේ කතා නොකලසේක. එහෙනම් මේ මාර්ගඵලවල තියෙන වචනවල අර්ථය ඒ ඒ ස්ථානවල තියෙන ගැටලු විසඳා ගැනීමේ ඥානය. එහෙනම් මේ ආස්වාස ප්‍රාස්වාස විසිරුණු ස්වභාවයක් ලෙස සිය පවත්වන මේ කමඨාන වඩන භාවනා යෝගියා කල්පනා කරනවා මේ භාවනාව තුළ සිය පවත්වගෙන මොකද්ද විසිරුණු ස්වභාවය? ඇයි මට මේ කමඨාන දුන්නේ? ඇයි මේ එකක් මම කරන්නේ කියලා කල්පනා කරනකොට මේ ලෝකේ සෑම දෙයකම විසිරින ස්වභාවයක් තියෙන බව යට වැටෙනවා. ඇයි මේ මා පොළව පැයට කිලෝමීටර 10ක වේගයකින් භ්‍රමණය වෙනවනම් ඒ භ්‍රමණ වේගයේ කම්පණයෙන් මේ සියලෝම ග්‍රහ වස්තු භ්‍රමණය වෙනවනම් මේ ලෝකයේ තියෙන සෑම භෞතික වස්තුවකම සෛල භ්‍රමණය වෙනවනම් සාක සෛල, සත්ව සෛල, භෞතික සෛල කියන මේ සෑම සෛලයක්ම භ්‍රමණය වෙනවා නම් මේ හැම දෙය තුළම විසිරුණු ස්වභාවයක් තියෙනවනේ. එහෙනම් මේ විසිරුණු ස්වභාවය නිසා මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම අනිත්‍යතාවය කරා ගමන් කරමින් සිටිනවා. හැම දෙයක්ම ජීර්ණය වෙමින් පවතිනවා. මේ ලෝකයේ සැබෑ ලෙස, සත්‍ය ලෙස, ස්ථීර ලෙස කිසිවක් පවතින්නේ නැහැ. මේ යථාර්ථය මේ භාවනා යෝගියා දැක්කාම එයාට තේරෙනවා මේ ලෝකේ මොකවත් ඇත්ත නැහනේ. මිනිස්සු වයසට යන්නේ මේ විසිරෙන නිසා. ගස් පරණ වෙලා වයසට ගිහිල්ලා ජීර්ණය වෙලා කඩාගෙන වැටිලා මැරෙන්නේ විසිරෙන ස්වභාවය නිසා. භෞතික වස්තු පරණ වෙන්නේ, ජීර්ණ වෙන්නේ, දි รา පත් වෙන්නේ විසිරෙන ස්වභාවය නිසා. එහෙනම් මේ විසිරෙන ස්වභාවය නොනැවති සිදුවෙන්නේ මා පොළවේ භ්‍රමණ වේගයේ කම්පණය නිසා. මේ යථාර්ථය දැක්කාම යාගේ සිතට පුදුම නිදහසක් දැනෙනවා. මේ ලෝකේ ඇත්ත කියලා එකක් ගන්න නැහැ. සදාකාලික දෙයක් කියලා අරගෙන පරිස්සම් කරන්න මොකවත් නැහැ. මිනිස්සෙක් ගත්තාම වයසට ගිහිල්ලා පරණ වෙලා මැරෙනවා. බඩුවක් මුට්ටුවක් ගත්තාම ඒකත් පරණ වෙලා ජීර්ණ වෙලා දි รา පත් වෙලා කැඩිලා යනවා. මේ ලෝකේ මොකවත් අලුත් නැහැ. ඔක්කොම පරණ වෙමින් පවතින දේවල්. ජීර්ණය වෙන දේවල් අත්පත් කරලා දි รา පත් වෙන දේවල් පරිස්සම් කරලා මං වාගේ අඥානයේ බවටපත් වෙන්නේ ඇයි? මම මෝඩකමේ උපමාවක් වෙන්නේ ඇයි මේ මී මත කියලා එයා මේ ලෝකේ කිසිම දෙයකට බැඳෙන්නේ නැහැ හැම දේ තුළම මේ විසිරුණු ස්වභාවය දකිනවා. මේ විසිරුණු ස්වභාවය තුළ තියෙන සත්‍ය දකින නිසා එයා මේ ලෝකයේ කිසිම නාම රූපයකට අවු වෙන්නේ ඒ කියන්නේ එයා සම්මා දෘෂ්ටියටපත් වෙනවා. දකින දකින සෑම දෙයක් තුළම අනිත්‍ය වෙන ධර්මතාවයේ දකිනකොට ඇලෙන්නෙත් නෑ, ගැටෙන්නෙත් නෑ. ඉල්ලන ඕන කෙනෙකුට පූජා කරනවා. වෙස්සාන්තර ජාතකයේ අපගේ තථාගත මාබෝසතාණන් වහන්සේ තමන්ගේ භාර්යාව පූජා කරන්නේ දන්නවා කවදද මෙයා වයසට යනවා. මේ කුමාරිකාව කවදාරි දවසක කිරියම්මා වෙනවා. එදාට මෙයාගේ වටිනාකම නැහැ. දැන් වටිනාකම තියෙන නිසා මිනිස්සු ගන්න කැමති පූජා කරන අවස්ථාව දැන් විතරයි හම්බෙන්නේ. ඒකෙන් වැඩ ගන්න ඕනේ පූජා කළා. දරුව පුංචි කාලේ මිනිස්සු අරගන්නවා වැඩකාරකමට වයසට ගිහිල්ලා ඇරමිටෙන් යනකොට නැගිට ගන්න බැරි වෙනකොට මිනිස්සු වැඩට ගන්න හේතුව එයාට වැඩ තවත් මිනිස්සු තියන්න එපාය. එහෙනම් දරුවෝ කාලය හොඳට සෙල්ලම් කරන්න පුළුවන් කාලේ ශක්තිමත් කාලේ තමයි වැඩට මිනිස්සු ගන්නෙ. එහෙනම් මගේ දුවයි පුතයි ගන්න මිනිස්සු ඇවිල්ලා ඉන්නේ තරුණ නිසා තරුණ කාලේ දුන්නොත් විතරයි ගන්නෙ. වයසට ගිහිල්ලා ඇරමිටෙන් යනකොට ගන්න කෙනෙක් නැහැ. එහෙනම් ක්‍රිෂ්ණජිනා දියණියයි තමන්ගේ රාහුල කුමාරයයි දැන් දෙන්න ඕනේ කියලා ඒ වෙලේම පූජා කරනවා. රාජ්‍ය විනාශ වෙලා කිසිම දෙයක් නැතුව රට පාළුවට ගියාම මේ රාජධානිය කවුරුල් ගන්න කියලා කාන්තාරය දුන්නොත් කවුරුත් ගන්නෑ. හොඳට ශාස්ත්‍රික වෙලා භවභෝග ඇති වෙලා හොඳ ප්‍රියමනාප පෙනුමින් තිබුණොත් විතරයි රාජධානියක් ගන්නෙ මිනිස්සු. එහෙනම් Tamanගේ රාජ්‍ය හොඳට ශාස්ත්‍රිකව තියෙනකොට විතරයි පූජා කරන්න පුළුවන්. මේක පාළු මුඩු බිමක් වෙලා කාන්තාරයක් වුණාම මේක පූජා කරන්න බෑ ගන්න කෙනෙක් නෑ. එහෙනම් මේ යථාර්ථය මේ භාවනා යෝගියාට වැටහෙනවා. ආස්වාසය ප්‍රාස්වාසය විසිරෙන ස්වභාවයක් ලෙස සිහිය පවත්වන මේ භාවනා යෝගියාට වැටෙනවා මේ සෑම දෙයක්ම විසිරමින් පවතිනවා මොනවද විසිරෙන්නේ මේක තුළ තියෙන කම්පණයට විසිරෙන ස්වභාවයක් තුළ පවතිනවා එහෙනම් විසිරෙන ස්වභාවය නැවතුනොත් විතරයි මේක නවතින්නේ නැත්නම් කවදාවත් මේක නවත්තන්න පුළුවන් කමක් නැහැ මොනවද විසිරෙන ස්වභාවය දැක්ක ගමන් දැක්ක දේට අනුව ඇතිවෙච්ච මතක අවදිය විසිරෙනවා මේක නවත්තන්න ඕනේ ඇයෙනවා යම්කිසි වචන ස්වල්පයක් ඇයෙන වචන නිසා සෝත ප්‍රසාදයේ තියෙන තැම්පතුව කම්පණයටපත් වෙලා විසිරෙනවා নানা ප්‍රකාර කරුණු කියවෙනවා ලුණු ඇඹුල් දිවට වදිනකොට ඒ ජීවා ප්‍රසාදයේ තුල තියෙන පෙර භවයේ තිබිච්ච මේ භවයේ අනුභව කරපු වළඳපු ඒ රසකාරක තැම්පතුව කම්පණයෙන් අවදි වෙලා নানা ප්‍රකාර ಗುಣ කියනවා নানা ප්‍රකාර අගුණ කියනවා වැඩක් නැහැ මැටි වාගේ බත් ටිකක් කියලා කියලා වැඩක් නැහැ ආවල් දවසේ ආවර්තන ගත්ත දානෙත් පෙරදුනා ඒ තරම් රසවත් කියලා ಗುಣ අගුණ කියවෙනවා ඒ වගේම තමයි මේ කයට ස්පර්ශයක් දැනනකොට අපි එකපාරට මේකේ තියෙන මතකයන් අවදි වෙලා කෙනෙකුට දොස් කියන්නත් ප්‍රශංසා කරන්නත් හේතුවක් වෙනවා. දැන් බැරි වෙලාවත් අපේ ඇඟේ කවුරු කෙනෙක් වැදුනොත් නොයික්මුණු භික්ෂුව කිසිම විනයක් නැහැ බලන්න මගේ ඇඟේ වැදුනා සීලයක් නැහැ වැඩිහිටි කෙනෙකුට ගරුත්වයක් නැහැ කියලා අපි බනින්නේ නැද්ද? විහාරස්ථානයේ විනය කර්මයේ තියේ ඇවත් දසන්න ඒ අවස්ථාව දෙන්නේ නැද්ද? හැබැයි දැන් අපේ කකුල වැදිලා අපට ඉවස ගන්න බෑ. ඒ ස්වාමින් වහන්සේම ඇවිල්ලා සිද්ධාලේප ගාලා කලවා ඉඳලා මේ පාදයේ තියෙන මාපට ඇඟිල්ල දක්වාම ඇදලා ස්පර්ශ කරලා සම්භාෂණය කරලා සිද්ධාලේප ගාලා සුවපත් වෙන්න ඕනේ. අපේ මේ වැඩිහිටි හාමුදුරන්ට මේ වේදනාවෙන් නිදහස් වෙන්න ඕනේ. මේ කරුණ ඉවර වෙන්න ඕනේ කියලා අතගාලා එයාට ඒ උපස්ථාන කරනකොට දැන් එයාගේ අත වැදුනා ඇඟ වැදුනායි කියලා කෝදන් චෝදනාවක් නැහැ මේ. මෙයා අවද්දසන්න ඕනේ වැඩි ටිකනාගේ ඇඟේ මෙයාගේ අත වැදුනා එයාගේ හතමගේ කකුලයක් වුණායි කියලා කිසිම චෝදනාවක් නැහනේ. එහෙනම් එතනත් වැදුනේ කයට කයනම් මෙතනත් වැදෙන්නේ කයට කයනම් මොකද්ද මේ දෙක අතර තුල තියෙන වෙනස මේ කම්පණය නිසා අවදිවච්ච මතකයන් තුල තියෙන දෝෂ තමයි මේකේ හේතුව. මේ ඇසකන දිවනාසය සමසිත තුල මේ විසිරෙන ස්වභාවය වැටහෙන්න ඕනේ. චක්කුවට මොනාරි දෙයක් වෙනුනාම මේ චක්කුව තුලින් ඇතිවෙනා වූ මතකයේ නිසා මේ ආයතන ඔක්කොම අපිරිසිදු වෙනවා. කනට ඇතුල් වෙන ශබ්දේ නිසා ඒ කනේ තින මතකයේ අවදි වෙනකොට මේ ආයතන අයම අපිරිසිදු වෙනවා. නාසය තුලට ගන්ධයක් ගඳක් ඇතුල් වෙච්ච ගමන් මුළු සර්වාංගයේම චර්යාව වෙනස් වෙනවා. නාසයට සුවඳක් ඇතුල් වුණාම මුළු සර්වාංගයේම ආයතන අවුල් වෙනවා. මේ කයට ස්පර්ශයක් දැනෙන්න බෑ. මේ පොට්ටම්බේට කිසිම පස්ස වේදනාවක් දැනෙන්න බෑ. මුළු සර්වාංගයේම තියෙන ආයතන ටික අවුල් වෙලා. එහෙනම් මේ යථාර්ථය තේරෙනකොට මේ ආනාපානසති භාවනාව විසිරුණු ස්වභාවයක් ලෙස සිය පවතන මේ උත්තමයාට විශාල සන්තෝෂයක් දැනෙනවා දැන් තමයි මේ භාවනාවේ සැබෑ தත්ත්වයට වැටුනේ මේකේ යථාර්ථය මම දැක්කා මම ගොඩාක් සන්තෝෂ වෙනවා මේ භාවනාව තුළින් මට වැටුණා මේ ඇසකන දිවනාසය සමසිත කියන ආයතන හැම එකක්ම තම තමන්ට ලැබෙන සංස්කාර සංඥා ධර්ම වලට අනුව විසිරෙන ස්වභාවයක් මත පවතිනවා මේ ආයතන විසිරමින් පවතින නිසා අපට හේතු ඇති වෙනවා ඒකට අනුව පලහට ගන්නවා ජාති ජරා භව දුක්ඛ දෝමනස්ස ඇති වෙනවා මේ අවිද්‍යාව හදන්න ඕනේ මේ විසිරෙන ස්වභාවය හදන්න ඕනේ කියන මේ ඥාණය පාළ වුණාම එයාට තිබිච්ච සම්මා දෘෂ්ටියට වඩා දැන් ප්‍රඥාව වැඩි අවබෝධය වැඩි එයාගේ සිතේ තියෙන පැහැදිලිකම වැඩි ඒ කියන්නේ එයා සකු르දාගාමි ඵලයටපත් වෙලා එහෙනම් මේ හැම දෙයක් තුළම විසිරෙන ස්වභාවයක් තියෙනවා මේ විසිරෙන ස්වභාවයක් තුළ හැමදේම අනිත්‍ය වෙනවා පරණ වෙනවා වයසට යනවා ජීර්ණ වෙනවා සත්‍ය වශයෙන් මොකවත් නැහැ කියනකොට එයා පරම සත්‍යයට සමවදිනවා. නিত্য වශයෙන් මේ ලෝකේ ගන්න මොකවත් නැහැ. සදාකාලිකයි කියලා මොකවත් නැහැ. ඔක්කොම කුණු වෙලා, පරණ වෙලා, ජීර්ණ වෙලා, දි รา පත් වෙලා යන සුළුයි කියන මේක දැක්ක ගමම සම්මා දෘෂ්ටියටපත් වෙලා අනිත්‍ය ධර්මයේ Taman තුලින් ප්‍රත්‍යක්ෂ වෙලා සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකයා මේ විසිරෙන ස්වභාවය මේ බඩු මුට්ටු වල නෙමෙයි මේ බඹයක් විතර උස තියෙන කයේ ප්‍රශ්නයන් ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයම විසිරෙන ස්වභාවයකින් පවතිනවා මේ ආයන අය විසිරෙන ස්වභාවයකින් පවතින්නේ මේ ආයතන වලට ලැබෙන සංඥා ධර්ම උපයෝගී කරගෙන මේක නවත්තන්න ඕනේ මේක නැවතුවොත් මම ඒකාන්ත වශයෙන්ම නිවෙනවා මේක නැවතුනොත් නැවතෙන්නේ ක්‍රියාව නෙමෙයි මමයි නැවතෙන්නේ කියන එක ප්‍රත්‍යක්ෂ වෙච්ච ගමන් එයා සකු르දාගාමි ඵලයට ඉනිකම් කියනවා සකු르දාගාමි ඵලයටපත් වෙච්ච මේ ආර්ය ශ්‍රාවකයා ආස්වාසය ප්‍රාස්වාසය විසිරුණු ස්වභාවයක් ලෙස මෙනෙහි කරමින් සීය පවත්නකොට එයාට තේරෙනවා මේක මා සංකීර්ණ ප්‍රශ්නයක්. මේ ගනුදෙනුව සෑම තප්පරයක් ගන්න වෙනවා. සෑම සංඥාවක් නිසාම මේ ප්‍රසාදයන් අවදි වෙලා මතකයන් අවදි වෙලා මේවා කැළඹිලා নানা ප්‍රකාර කරුණුකාරණා මතකෙට ගෙනල්ලා විවිධ වචන මංගලවල කියවලා විවිධ ආකාර චර්යාවලට මාව ගොදුරු කරලා මේ සියලුම ක්‍රියාවලිය පිළිබඳ Tamanට අවබෝධතා ඥාණය පාළ වෙනවා. ඒ ඥාණය පාළ වුණාම මේ ආර්ය ශ්‍රාවකයා බලනවා මොනවද මේ සිත තුලින් ඇති වෙන කර්මය, කන තුලින් ඇති වෙන කර්මය, දිව තුලින්, නාසය තුලින්, ඇස තුලින් ඇති වෙන කර්මය කියලා බලනකොට භාවනාව తాවකාලිකව නවත්තලා ඇස් දෙක අරලා බලනවා මොනවද පේන්නේ කියලා. පේන්නේ මොනවද? අඹගා පේනවා, කොස්ගා පේනවා, පොල්ගා පේනවා, කායගා පේනවා. එයාට තේරෙනවා ගස් පේන්න ඕනේ. නමුත් මට ගස් පේන්නේ මට පේන්නේ ගස්වල නාම රූප. ඒ ගස්වල වර්ග මට පේනවා. එහෙනම් පොල්ගා කියලා කවුරුත් මට කිව්වේ නැහැ. පොල්ගා පිළිබඳ මතකයක් මන් තුල තිබුණා. මේම අඳ තියෙනවනම් මේම කොළ තියෙනවනම් මේ විදියට gedhi තියෙනවනම් මේ ස්වરૂපයෙන් තියෙනවනම් මේක පොල්ගා මේ මතකයේ තිබුණා දැක්ක ගමන් අර මතකයේ අවදි වෙලා මේක පොල්ගා කියලා මට මෙනෙහි වෙනවා මේක ගහක් විතරමනේ මේක අඹගා කියලා මං කොහොමද දැනගත්තේ මේම තිබුණොත් අඹගා කියන මතකය මගේ විඥාණයේ තැම්පත් වෙලා තිබුණා දැක්ක ගමන් මේක අවදි වුණා එයා කියනවා මේක අඹගා කියලා. එහෙනම් මට මොනවද පෙනිලා තියෙන්නේ? අඹගා පෙනුණා, පොල්ගා පෙනුණා, කායගා පෙනුණා. එහෙනම් මට කොස්ගාතුත් පෙනුණා. හැබැයි මට ගස් පෙනුනේ නෑ. ඒ ගස්වල තිබෙන විස්තරය පෙනුණා. එහෙනම් මේ විස්තරය මතකෙන් අවදි වෙච්ච එකක් බවට මේ ආර්ය ශ්‍රාවකයාට වැටහෙනවා. මේක වැටෙච්ච ගමන් එයා අනාගාමි මාර්ගයේ ගමන් කරන ඥාණයට ඉමිකම් කියනවා. දැන් එයාට පේනකොට එයාට පේනවා මේකේ ඇත්තකුත් තියෙනවා. මේකෙන් අවදි වෙච්ච මතකයකුත් තියෙනවා. ඒ මතකයයි ඒ රූපයයි දෙක මිශ්‍ර වුණාම ඇතිවෙන අලුත් අදහසකුත් මේක තියෙනවා අතීත වර්තමාන අනාගත කියන කාල තුනමයි මට පේන්නේ එකක් පේන්නේ මේ ගැඹුරු සත්‍ය වැටෙනවා අඹගා නොදකිමි අඹගා තුල පවතින අතීතය වර්තමානය අනාගතය කියන ත්‍රිකාලය දකිමි කියන ඥාණය පාළ වෙනවා එහෙනම් අඹගා කියන වචනය මතකයෙන් අවදි වෙච්ච නිසා ඒක අතීතය. දැක්කේ ගහ ඒක වර්තමානය. අඹගා කියලා කියනකොට මේකේ පත්‍ර ටික දිගයි කරත්ත කොළඹා එහෙනම් මේකේ අඹ ගෙඩි වල රස මේක පීදෙන්නේ මේ කාලයේ ආවල් කාලේ මල් පිපෙන්නේ දැන් මේවා අනාගතය තාම මල් නැහැ ගෙඩි නැහැ හැබැයි මල් වෙන කාලෙත් වැටහිලා gedit පෙනිලා රසක් දැනෙනවා දිවට. ඒ කියන්නේ අනාගතයත් ඒකෙන් ඇවිල්ලා. එහෙනම් ත්‍රි කාලයම මිශ්‍ර වෙලා තමයි රූප පෙන්නේ කියන එක වටහා ගත්තාම මේ විඥාණය අනාගාමි ඵලයටපත් වෙනවා. බලන්න ආස්වාසය ප්‍රාස්වාසය විසිරෙන ස්වභාවයක් මත සීය පීඨනකොට මේ වාගේ සිත ඥානවලින් මෝරලා ක්‍රමක්‍රමයෙන් ඉහළට යන්න ඕනේ. එහෙනම් මේ ත්‍රිකාලයේ දකිනකොට මේ භාවනා යෝගියා කල්පනා කරන මේ ත්‍රිකාලයේ එකපාරට අයින් කරන්න බෑ. ඒක තමයි මට භාවනා වැරදුනේ. ඇයි? දකිනවා නම් දකින බව දැනගෙන 100ෙන් ඉන්න කිව්වා. ඇයෙනවා නම් ඇයෙන බව දැනගෙන 100ෙන් ඉන්න කිව්වා කර්ම හැදෙන්නේ නැහැ කියලා. හැබැයි ඒ භාවනා දීපු ආචාර්යවරයා කමඨාන විස්තර කළේ නැහැ. මමත් ඇයෙන බව දැනගෙන හිටියා. ඇයිච්ච දේවල් මතකේ රැඳුණා. පෙනිච්ච බව දැනගෙන 100න් හිටියා. ඒවා තාම මතකයි. එහෙනම් මේවා මතකේ රැඳෙන්නේ නැතුව බලන්න සවන් දෙන්න ක්‍රමවේද එයා දන්නෙත් නෑ. එයාත් කොහෙන් හරි පොතකින් බලලා මට කිව්වා මමත් මේකට කාලෙ මිඩංගු කළා. මේකෙන් මාර්ගඵල නිවන් අවබෝධ වුණේ නෑ. එහෙනම් දැන් මේ ආර්ය ශ්‍රාවකයාට වැටහෙනවා දැක්ක බව දැනගෙන 100න් ඉන්න බෑ. ඇයෙන බව දැනගෙන 100න් ඉන්න බෑ. ඇයෙන්නේ ත්‍රිකාලය පේන්නේ ත්‍රිකාලය, හැඟෙන්නේ ත්‍රිකාලය, සිතෙන්නේ ත්‍රිකාලය, දැනෙන්නේ ත්‍රිකාලය. මේ කාල තුන ක්‍රමක්‍රමයෙන් අයින් කළොත් තමයි එයාට මේක සම්පූර්ණයෙන්ම අයින් කරන්න පුළුවන්. එහෙනම් ඉස්සෙල්ලාම යා කල්පනා කරනවා අඹගා පේනවා, පේන බව ඇත්ත. අඹගා කියලා කියනකොට මේ අඹගා කියන නාමය අඹගා පිළිබඳ විස්තරය අඹ ගහේ තියෙන ගුණාංග ඒ ගහේ තියෙන සියලෝම පැවැත්ම චාරිත්‍ර මේ ඔක්කොම මට මතක් වෙනවා ඒ කියන්නේ මේක අතීතය. එහෙනම් අතීතේ නැතුව දකින්නේ කොහොමද කියලා බලනකොට ඒ ශ්‍රාවකයාට පේන්න පටන් ගන්නවා අඹගා මම නොදකිමි ගස පමණ දකිමි. දැන් එයා කාල තුනෙන් එකකින් නිදාසුණා. දිට්ටි දිට්ටි මැත්තේ සෝත සෝත මැත්තේ එහෙනම් මේ දාරුකිරිය මහරහතන් වහන්සේට දීපු කමඨාන ඒ උත්තමයන් වහන්සේ අරියත් බෝධියටපත් උනේ කොහොමද කියන මේ විද්‍යාත්මක ස්වභාවය මේ විදර්ශනාව වැටෙන්න පටන් ගන්නවා දැක්ක දේ දැක්ක පමණයි කියලා කියන්න ඒ දැක්ක දේ තුළ ත්‍රිකාලික විස්තරය තියෙනවා එහෙනම් මේ කාල තුනේ විස්තරය අයින් කළොත් විතරයි දැක්ක දේ දැක්ක තැනින් නවතින්නේ මේ ඥානය පාළ වුණාම මේ භාවනා යෝගියා නැවත ඇස් දෙක වාගෙන දැන් වැඩේ පටන් ගත්තා. දැන් එයා ඒ මාර්ගඵලවල ඉහළ තලයට ලං වෙමින් පවතිනවා. මොකද එයා වඩන කමඨාන ගාක් දැක්කාම ඒ ගා නාමයෙන් අඳුන්වන්නේ ඒ නාමයට හදාළ විස්තර වලින් ඒ ගා බලන්නේ ඒ ගා දිහා දැක්කාම ගාක් බව විතරක් දකිනවා අඹ ගාද, පොල් ගාද, කොස් ගාද මේවා මොකවත් පේන්නේ ගහක් දැක්කා. මොකද්ද ගා? ඒක මම දන්නේ ඒ කියන්නේ යා අතීත මතකයන් තැම්පතුවන් ප්‍රයෝජනෙට ගන්න භාවිතයට ගන්න මේ මානසිකත්වයටපත් වුනාම එයාගේ අනාගාමී ඵලයේ ටිකක් දියුණු තත්ත්වයක් පේනවා. නැවත කල්පනා කරනවා දැන් අතීතය අවදි වෙන්නේ හැබැයි අනාගතය පේනවා. ඇයි මේක ගහක් කියලා කිව්වාම හොඳට කොළ තියෙනවා, සෙවණ හම්බෙනවා. දවල්ට ඉරමුදුන් වෙනකොට මේ ගායට එන්න හොඳයි. හැබැයි තාම උදේ පාන්දර තාම ඉරමුදුන් වෙලා නැහැ. මේ වගේ අනාගත සිතිවිලි එනවා. ගස්වල මල් දැක්කාම මේකෙන් ගෙඩි හට ගන්න පුළුවන්. මීමැස්සෝ ඇවිල්ලා මේ මල් වලින් පැණි ගන්නවා, රොන් ගන්නවා. එහෙනම් මේ ගෙඩි අනිවාර්යයෙන්ම කෑමට සුදුසුයි. මල්වල විස තියෙනවා නම් සත්තු ඒ මල්වල නැත්තම් කුරුල්ලෝ ඒ මල්වල නැත්තම් අනිවාර්යම gediyak විසයි. එහෙනම් ගොඩාක් විසසහිත ගස්වල මල් තිබුණාම ඒකෙන් රොන් ගන්නෑ හේතුව ඒ රොන්වල විස තියෙන නිසා. එහෙනම් මේ මල්වල තියෙන මේ මීනස්සෝ බඹරදියා බලනකොට මේකේ පළදාව ගැන මැවිලා පේනවා. ආහාරයට සුදුසු ගස් කියලා පේනවා. වාසයට සුදුසුයි කියලා පේනවා. මේ වගේ අනාගත චෛතසික ගැන බලලා කල්පනා කරනවා. කලින් අතීත ප්‍රශ්නේ තිබුණා දැන් අනාගත ප්‍රශ්නේ තියෙනවා. ගාක් බව දන්නවා. අඹගා කියන මතකේ අයින් කළාට මේකෙන් අඹගෙඩි ඇදෙන බව මතක් වෙනවා. මල් පිපෙන බව මතක් වෙනවා. මේ කොන්දට ලස්සනට සාරවත් ඇදිලා කියලා පේනවා. කොළවලින් පිරීලා කියලා පේනවා. හොඳට එවන තියෙන ගාක් කියලා පේනවා. මේවා අනාගත සිටිවිලි මේවා තමයි දැන් තියෙන ප්‍රශ්න කියලා මේවා ක්‍රමක්‍රමයෙන් නිරෝධ කරනවා. නිරෝධ කරන වැඩපිළිවෙලේ ගොඩාක් අපෝසත් වෙනවා. හේතුව ඒක නිරෝධ කරගන්න හරි අමාරුයි. අතීත සිටිවිලි මේ කම්පණය තුලින් ඇති වෙලා නිර්මාණය වෙලා මේ ਸਰවාංගයේ පුරාම දෙදරුම් කනකොට මේ අතීත සිටිවිලි අනාගත සිටිවිලි කියන දෙක විශාල කම්පනයක් පීඩනයක් මේ භාවනා යෝගියාට මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ අඹ ගෙඩි ඇති වෙන්න පුළුවන් මල් ඉපදෙන්න පුළුවන් කියන එක කියන්නෙම මෙයා මේක අඹ ගා කියන එක තේරුම් ගත්තා ප්‍රත්‍යක්ෂ කරා කියන එක එයා සැක නැතුව විශ්වාස කරනවා මේක අඹගා කියලා. ඒ නිසා තමයි අඹ ගෙඩි ගැන අනාගත සිතිවිලි ඇති වෙන්නේ. එහෙනම් අතීතය ඇදිලත් නැහැ. වර්තමානයේ තියේදී අනාගතය නිකන් නිර්මාණය වෙනවා. එහෙනම් අතීතය අනාගතය දෙකම මට අදන්න බෑ කියන එක තේරුම් ගත්ත ගමන් එයාට තේරෙනවා වර්තමානයේ තමයි මේක නිවෙන්න පුළුවන්. මධ්‍යම ප්‍රතිපදාවේ විතරයි නිවීම තියෙන්නේ. එතන විතරයි මට විමුක්තියටපත් වෙන්න පුළුවන්. අතීතේවත් අනාගතේවත් අදන්නත් බෑ. අදන වැඩේ මට කරන්නත් බෑ. ඒක තුල නිවනක් නැහැ කියන එක ප්‍රත්‍යක්ෂ වෙනකොට අරියත් මාර්ගයේ ඒ සුදුසුකම එයා ලබනවා. දැන් අරියත් මාර්ගයට වැටුනාම මේ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා මම මේ ආස්වාස ප්‍රාස්වාස විසිරුණු ස්වභාවයක් මත මෙනෙහි කරමින් විසිරුණු විසිරුණු ස්වභාවයේ තුල සීය පවත්වමින් මම මේ භාවනාව වඩනවා. නමුත් තාම මන් නැවතිලා නැහැ. ඇයි ක්‍රියාවක් වෙමින් පවතිනවා. සෑම අවස්ථාවක් තුලම මේ සෑම දෙයක්ම වෙමින් පවතිනවා. එහෙනම් මේක මං කොහොමද නවත්තන්නේ? වර්තමානය තුලින් නවත්තන්න ඕනේ. එහෙනම් මට පේන අඹගා තුල තියෙන වර්තමානය මොකද්ද? ඒක තමයි අඹගයේ තියෙන වර්ණය. අඹගා දැක්කා දැක්ක ගමන් එයා අඹගා දකින්නේ ගෙඩි දකින්නේ මල් දකින්නේ කොළපාට විතරක් දකිනවා එහෙනම් ඈට පේන්නේ අඹගාද කොළපාටද කියලා ඇහුවා මෙයා කියනවා ඈට පේන්නේ වර්ණ විතරයි එහෙනම් වර්ණ වලින් මේක නවත්තනවා කනට ගොඩාක් ශබ්ද ඇහෙනවා කුරුල්ලන්ගේ ශබ්ද සත්තුන්ගේ ශබ්ද සුලන් ශබ්ද ඇහෙනවා හැබැයි ඇහෙනකොට එයා දන්නවා මේක ගස් දෙකක් එකට ඇතිල් වෙන ශබ්දය මේක උලඟ කොළවලට ඇප්පිලා කොළ ලෙලදෙන ශබ්දය. මේක ගෝණෙකුගේ ශබ්දය, මුවෙකුගේ ශබ්දය, ආවෙකුගේ ශබ්දය. මේක කොආගේ ශබ්දය. මේක මොනරගේ ශබ්දය. මෙයා තනි තනියෙන් ශබ්ද හඳුනා ගන්නවා. එතකොට මේ භාවනා යෝගියා දන්නවා මේ ප්‍රශ්නේ තියෙන තාක්කල් මට නිවෙන්න බෑ කනට ඇයෙන්නේ මොනවද ආවල් ආවල් කුරුල්ලගේ ශබ්දද ආවල් ආවල් අඬද කියලා බැලුවා මොකවත් ඇෙන්නේ එයාට ඇෙන්නේ කම්පනයක් විතරයි. මේ ලෝකේ සාරි ගාමා පාද නීකින ස්වර හතක් තියෙනවා. මේ ස්වර හතේ ශබ්ද අත නිසා ඇතිවෙන කම්පණය විතරයි Tamanට දැනෙන්නේ. ඒ ස්වරවල තියෙන ශබ්දවල වචනවල වාක්‍යවල අර්ථය Taman දන්නේ. ඒක දැනගන්නව නම් Tamanගේ භාෂා නුවණින් තේරුම් ගන්න ඕනේ මේක මතකයක්. භාෂාව දන්නේ නැති කෙනා මේ වචනේ භාෂාව දන්නේ එහෙනම් භාෂාව දන්නවයි කියලා කියන්නේ භාෂාව පිළිබඳ මතකය මේ විඥානයේ තියෙනවා. ඒ මතකයෙන් තමයි කියන්නේ අසවලා මට ප්‍රශංසා කළා, නිନ୍ଦා කළා කියන එක. එහෙනම් මේ භාවනා යෝගියා තේරුම් ගන්නවා මේ කනට වචන හැෙන්නේ නැහැ. ශබ්ද විතරයි හැෙන්නේ. ඒ ශබ්දවල පීඩනය විතරයි මට දැනෙන්නේ වෙන මොකවත් මට දැනෙන්නේ එහෙනම් වචන ඇෙන්නේ වාක්‍ය ඇෙන්නේ ඒ කියන්නේ එයාට නිନ୍ଦා අපවාද අපකීර්ති ඇෙන්නේත් නැහැ ප්‍රශංසා ගෞරව කීර්ති ඇෙන්නේත් නැහැ ඇයි එයාට ශබ්ද විතරයි ඇෙන්නේ මේ ඥාණය එයාට පාළ වෙනවා දානෙට පින්ඩපාතේ ගියාම පින්ඩපාතේ ගොඩාක් හම්බෙනවා උන්වහන්සේ ගාක්කට වාඩි වෙලා උඩක්කේ තියාගෙන වළඳනකොට ඒක අදහසක් පාළ වෙනවා. මොකද්ද? මේ පොළොස් ව්‍යංජනය, පරිප්පු ව්‍යංජනය, බෝංචි ව්‍යංජනය. එයාට තේරෙනවා මේ ඈට පාට විතරයිනේ පේන්නේ. එහෙමනේ මම ප්‍රත්‍යක්ෂ කළේ. මේක බෝංචි පොළොස් කියන ආ එනම් මතක අවදි වෙනවා. මේ ව්‍යංජනය ගොඩාක් රසයි ඇඹරල්ලා ව්‍යංජනේ අඹ ව්‍යංජනේ ගොඩාක් ඇඹුල් මේක තාම දිවට තිබ්බේ නෑනේ ඇයි මේක හැඹුල් දැනගත්තේ මම? මේකේ තියෙන රස මට දැනෙන්නේ කොහමද? මේ කියන්නේ මතකයන් අවදි වෙනවා තාම අනාගත ප්‍රශ්න අතීත ප්‍රශ්න තාම තියෙනවා හේතු එයා තාම රාත් වෙලා නැති නිසා. මේ ව්‍යංජනේ හොඳට අනලා දිවට තිබ්බාම පොලොස් කියන එක අමතක කරනවා පරිප්පු කියන එක අමතක කරනවා මේක තුල කිසියලෝම නාම රූප අමතක කරලා ලුණු දැනෙනවා ඇඹුල් දැනෙනවා තිත්ත දැනෙනවා කාට දැනෙනවා මිරිස් දැනෙනවා පැණි රස දැනෙනවා මේ රස හත විතරක් එයාට මෙනෙහි වෙනවා රසකාරක විතරක් දිව ස්පර්ශය කරයි කිසිම වෙනත් රසයක් දිවට නොදැනේ. හේතුව මොනම දේ දුන්නත් පොළොස් රස දැනෙන්නේ නැහැ, පරිප්පු රස දැනෙන්නේ නැහැ, බෝංචි රස දැනෙන්නේ නැහැ. යාට දැනෙන්නේ ලුණු රස, ඇඹුල් රස, තිත්ත රස, කාට රස, පැණි රස, මිරිස් රස මෙච්චරයි දැනෙන්නේ වෙන මොකවත් දැනෙන්නේ මේ මානසිකත්වයට යාගේ සිත හදා ගන්නවා. මිනිස්සේ කැඟේ වැදුනාම කවුද වැදුනේ, ඇයි වැදුනේ කියලා කල්පනා කරන්නේ මේ ඇඳුම මුළු හැඟීම වැදිලා තියෙද්දි මං කලබල වෙන්නේ නැත්තම් අතේ පොඩ්ඩක් වැදුනාට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද කියලා එයාගේ හිත අදා ගන්නවා. එහෙනම් සීවරය අපේ උරපත්තේ ඉඳලා යටිපතුල වෙනකම්ම පොරෝගෙන තියෙනවා නම් මුළු සීවරයම අපේ ඇඟ ස්පර්ශ කරනවා නම් පොට්ටබ්බේට ගැටෙනවා නම් අත පොඩ්ඩක් වැදුනාට පිට පොඩ්ඩක් වැදුනාට ප්‍රශ්නයක් වෙන්න බෑනේ මේ අවබෝධය ඇති වුණාම කවුරුර හැඟේ වැදුනාම යක් ශබ්ද නැතුව යනවා හේතුව මාපොළොවට මෙච්චර කුණු දානවා මාපොළොව කම්පා වෙන්නේ මාබූදට මෙච්චර කැලිකසල දානවා අපද්‍රව්‍ය මිනිස්සු බයිස්රාවිය කරනවා මාමූද කම්පා වෙන්නෙත් නැහැ එහෙනම් මේ වාගේ Taman කම්පා නොවන ස්වභාවයටපත් වෙනවා මේ අවබෝධ ඥානය පාළ වුණාම ඈට පේන්නේ පාට විතරයි කනට හැයෙන්නේ ශබ්ද විතරයි. නාසයට දැනෙන්නේ ගන්ධය විතරයි. ගඳ දැනෙන්නෙත් නෑ, සුවඳ දැනෙන්නෙත් නෑ. ගඳ කියන්නේ සුවඳ දැනෙන්නෙත් ගන්ධය. එහෙනම් මොනවාරි ගන්ධයක් දැනෙනවා. ඒ ගන්ධය තුල සීයෙන් ඉන්නවා. කිසිම ව්‍යංජනයක කිසිම ආහාරයකින් රස දැනෙන්නේ දැනෙන්නේ රස වර්ග 8යි ඒ රස වර්ග 8 විතර සිය පවත්නවා අපගේ කය නිතරම වායු ගෝලයට එක්ක ස්පර්ශ කරන උලන් වදිනවනේ එහෙනම් වායුවට විරුද්ධව අපි නඩු දැම්මද මගේ කයට මේ වායුව ස්පර්ශ වෙනවා මගේ කයට පොට්ටබ්බේට මෙහෙම සනීපයක් දැනනවා කියලා අපි නඩු දාන්නේ වායු ගෝලයේ දෝවිල්ල වැඩි දෝවිල්ල තැවරෙනවා මං අපිරිසිදු වෙනවා මට ජරාව තැවරෙනවා කියලා නඩු දානවද නඩු දාන්න බෑ ඒක උසාවිය පිළිගන්නේ එහෙනම් මිනිස්සෙක් ඇඟ වැදුනා දෝවිලි වැදුනා එයාගේ කයේ තියෙන මඩ ටික මගේ ඇඟේ වැදුනායි කියලා නඩු දාන්න යන්නේ මෙතන වෙනසක් දක්පු නිසා. එහෙනම් මේ කය වායුවත් එක්ක ස්පර්ශය වෙනවා. සූර්ය ආලෝකයත් එක්ක ස්පර්ශය වෙනවා. අපේගේ කය අඳින සෑම වස්ත්‍රයක් එක්ක ස්පර්ශ වෙනවා. පුටුවක වාඩි වුණාම ඇඳක වැතිරුණාම මේ බඩු මුට්ටුත් එක්ක ස්පර්ශ වෙනවා. එහෙනම් ස්පර්ශ වෙන සෑම තප්පරයක් ගානේ නඩු දැම්මේ නැහැ. අර නිකන් යන මිනිස්යාගේ වැරදිලා අත ටිකක් වැදුනාම උඩපැන පැන කෑ ගන්නවා. අර භික්ෂුව ඇඟේ වැදුනා, භික්ෂුව ඇඟේ වැදුනා, ඇවතක් උණයි කියලා. එහෙනම් මේ අවබෝධය පාළ වුණාම මේ ඥාණය පාළ වුණාම එයාට පොළු පාරවල් වැදුනත් එයා කලබල වෙන්නේ නැහැ. හේතුව මෙච්චර ලොකු සිවුරක් ඇඟේ වදිනවා. ඒක ප්‍රශ්නයක් නැත්තම් මේ අඟල් දෙකක් විතර පළල තින මේ පොල්ල වැදුන එක ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? එයා ඒක සත පාකට ගණන් ගන්නෑ. මිනිස්සෙක් ඇවිල්ලා කනට පාරක් ගන්නවා. ඒත් එයා ගණන් ගන්න මෙච්චර ලොකු වායුව ඇඟේ වදිනවා, මූණේ වදිනවා. ඇස් වලට දූවිලි යනවා. කාටවත් මම දොස් කිව්වේ නැත්තම් මේ කම්මුලට මේ අතක් වැදුනට ප්‍රශ්නයක් නැහැ. මේ ඇඟ පුරාම මේ පුටුව වදින්නේ, ඇඳ වදින්නේ, මේසය වදින්නේ, මාපොළව වදින්නේ. ගහේට ඒත් වෙනකොට මුළු කොන්දටම ගහ වදින්නේ. මෙච්චර තඩි ගහ කොන්දට වැදිලා කලබල වෙන්නේ නැත්තම් මේ අඟල් දෙකේ පොල්ලට කලබල වෙන්නේ ඇයි කියලා එයා ඇහිලා බලන්නේ ඇයි ගැව්වේ කියලා අන්නේ මේ ස්වභාවයටපත් වුනාම द्वේෂය අතුරුදාන් වෙලා ලෝභය අතුරුදාන් වෙලා මෝහය අතුරුදාන් වෙලා එයා ඉන්නවා කියන එකත් මිනිසුන්ට පුදුමයක් මේම ඉන්නේ කොහමද මොකවත් පේන්නේ වර්ණ විතරයි පේන්නේ මොනවා කියලා බැන්නා කලබල වෙන්නේ කිසිම ප්‍රතිචාරයක් නැහැ යට ශබ්ද විතරයි හැෙන්නේ මොනම ආහාරය දුන්නා වැඩිපුර කන්නේත් නැහැ අඩුවෙන් ගන්නෙත් නැහැ hina වෙන්නෙත් නෑ. මේක ඉතුරු කරගන්නෙත් නෑ. ඇයි එයාට ලුණු ඇඹුල් කියන රස ටික විතරයි දැනෙන්නේ. ආහාරවල රස දැනෙන්නේ වටිනාකම පේන්නේ මොනතරම් තාඩන පීඩන කරලා බැනලා ගැව්වත් ප්‍රතිචාර මොකවත් නැහැ නිඳා කරන්නේ අපාස කරන්නේ ප්‍රතිචාර මොකවත් නැහැ මේමත් ලෝකේ මිනිස්සු ඉන්නවද කියලා කියනකොට අපිට කියන්න සිද්ධ වෙනවා එහෙම මිනිස්සු සංගන්නේ නැහැ ඒගොල්ලෝ මැරිච්ච මිනිස්සු නැති වෙච්ච මිනිස්සු අතුරුදාම් වෙච්ච මිනිස්සු ඒ කියන්නේ ඒ ආර්ය ශ්‍රාවකයා අරියත් බෝධියටපත් වෙලා එහෙනම් ආස්වාසය ප්‍රාස්වාසය විසිරුණු ස්වභාවයක්සේ සිය පීඨවල මෙනෙහි කරන මේ තනන් වහන්සේට තේරෙනවා මේ විදියට තමයි මේ විඥාණය ක්‍රමක්‍රමයෙන් ඥානවලටපත් වෙන්නේ මේ විඥාණය තුල අවබෝධය ක්‍රමක්‍රමයෙන් මේ විදියටයි දියුණු වෙන්නේ මේ විඥාණය මේ අවබෝධයටපත් කරන්න මේ විදියට කමඨාන වඩන්න ඕනේ මේ විදියටයි කරන්න ඕනේ කියලා මේ ලෝකෙන් හැමෝටම මේක දේශනා කරනවා මම මේ මේක ආගත්තා මේ මේක වැඩුවා මට මේ මේක ප්‍රත්‍යක්ෂ වුණා මම නිවුණා ඒකට සාක්ෂිය මේ මම ඔහුල ඉදිරියෙන් නිවිලා ඉටගෙන ඉන්නවා මේක වඩන්න මේක පුරුදු කරන්න ඒ කාන්ත වශයෙන්ම නිවෙන්න පුළුවන් කියලා තමන් වඩපු තමන් ප්‍රත්‍යක්ෂ කරපු තමන්ට නිවීම ඇති වෙච්ච ඒ ධර්මයේ කිව්වාම ඒකට සද්ධර්ම දේශනා කියලා කියනවා ඒ වඩපු දේ නිවිච්ච දේ කිව්වාම ඒකට විනය කියලා භාවනාව කියලා කියනවා එහෙනම් අපේ ජීවිතය තුළ අපි යම්කිසි කෙනෙකුට යමක් කියනවා නම් ඒ කාන්ත වශයෙන්ම වඩලා ඒක තුලින් නිවිලා කියන්න ඕනේ. එහෙම කියන්න බැරි නම් අපි නොදන්න දෙයක් කියනවා. ඒ කියන්නේ ඒ ආර්ය ශ්‍රාවකයා අපි මම්මුලා කරනවා. එයාව අතරමං කියනවා කරනවා ලෝකෝත්තර මාර්ගයේ. එහෙනම් අපට නිවෙන්න බැරි නම් අපි කොහොමද තවත් කෙනෙකුට නිවන කියන්නේ? අපගේ භාවනාව තුළින් අපි තාම නියුන් නැත්තම් මේකෙන් නිවෙන්න පුළුවන්ද බැරිද කියන එකවත් දන්නේ නැතුව මේක හරියටම හරි නිවෙන්න කියලා අපි කියන්නේ කොහොමද? ඒක මේ ලෝකේ මාපොළොව පැලෙන බොරුවක් වෙනව නේද? අර ගල් පැලෙන බොරු කියලා කියන්නේ මේක වෙන්න පුළුවන් කියලා අපට සැකයිතෙනවා හේතුව මට මගේ කෙලස් ටික තවර ගන්න බැරි වුණා නම් මේ කමඨාන තුලින් මගේ කෙලස් ටික නිරෝධ කරගන්න මම අදක්ෂ වුණා නම් රාසින්වත් පවු නොකරන විදියට මගේ සිත පිරිසිදු කරගන්න මං අපෝසත් වුණා නම් මං කොහමද මේ කමඨාණයෙන් කෙලෙස් නිවෙනවා මේක කමඨාණයෙන් rahat වෙනවායි කියලා මම කියන්නේ මට ඒ කියන්න අයිතියක් නැහැ එහෙනම් ආස්වාසය ප්‍රාස්වාසය විසිරෙන ස්වභාවයක් සේසිය පවත්තලා භාවනා වඩන මේ භාවනා යෝගියාට තේරෙනවා මේ කමඨාන ශ්‍රේෂ්ඨ කමඨානම් ඕනම කෙනෙකුට නිවන දෙන්න පුළුවන් කමඨානම් මේ කමඨාන තුලින් මට විතරක් නෙමෙයි මේ ලෝකේ ඉන්න සියලෝම සත්වයන්ට නිවන් දකින්න පුළුවන් මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන් කියන එක එහෙනම් අපේ ජීවිතය තුළ අපි දුර්ලභ ගණයේ කමඨාණන් ශ්‍රවණය කළා. අපගේ ජීවිතයේ අපට නොලැබිච්ච කමඨාණන් දේශනාවක් අපට අද ආගන්න පුළුවන් වුණා. ඒක තමයි අපගේ ජීවිත කාලය පුරාම ආස්වාස ප්‍රාස්වාස කරමින් මේ ගනුදෙනු කරමින් සිටපු මේ ක්‍රියාවලිය තුළ අපගේ විමුක්තිය තියෙන බව අපි දැනගත්තා. ආස්වාස ප්‍රාස්වාස විසිරෙන ස්වභාවයක්සේ සිය පැවතීම මෙනෙහි කරන මේ භාවනාව තුළින් ප්‍රඥාව පාළ වෙන්නේ කොහොමද කියලා බලනකොට ප්‍රඥාව පාළ වෙන්නේ මේ ආකාරයට මේ ලෝකේ සෑම අණුවක්ම නිර්මාණය වෙලා ඒක රාශි වෙලා නාම රූප ඇදිලා තියෙනවා gadol කැටයක් පොඩි කරලා ගලක තියලා අඹරලා බලන්න දූවිලි බවටපත් වෙනවා ලී කෑල්ලා හොඳට පොඩි කරලා අඹරලා බලන්න ඒකත් දූවිලි බවටපත් වෙනවා. දූවිල්ල කවදාවත් නැති වෙන්නේ එහෙනම් මේ සෑම වස්තුවක්ම අපට අඹරලා පොඩි කරලා කොටලා දූවිලි බවට පත් කරන්න පුළුවන් එහෙනම් දූවිල්ලෙන් තමයි මේ හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ එහෙනම් අණු වලින් නිර්මාණය වෙච්ච නාම රූප මේ සෑම භෞතික වස්තු එහෙම නැත්නම් මේ ජීවින් හැම එකක්ම අණුවල ප්‍රතිනිර්මාණ මාපොළොව භ්‍රමණය වෙන නිසා මේ සෑම වස්තුවකම අණු භ්‍රමණය වෙනවා භ්‍රමණය වෙනකොට විසිරෙන ස්වභාවයක් තියෙනවා මේ භාවනාවෙන් පාළ වෙච්ච ඥානයක් ඒක මේ විසිරෙන ස්වභාවය මොනවද තියෙන්නේ ඒ වස්තුවේ තියෙන ಗುಣධර්ම කෙනෙකුගේ S2 කළු පාට රෙදි පටියකින් වෙලලා ඇපල් ගෙඩියක් එයාගේ ඉස්සරහා පිට කපනවා. මොනවද මේ ඉස්සරහා තියන්නේ එයා ටග්ගාල කියන ඇපල් ගෙඩියක් කියලා. ඇයි ඒ ඇපල් ගෙඩිය පොඩි කරනකොට මේ පී තලයට ඇපල් ගෙඩිය කියන සෛල පොඩි වෙනකොට ඒ අණු කැපෙනකොට ඒ සෛල තද වෙනකොට මිරිකිලා එළියට විසිරෙන තරංගයේ ඇපල් ගෙඩියේ වර්ණය තිබුණා. ඇපල් ගෙඩියේ සුවඳ තිබුණා. ඇපල් ගෙඩියේ ඕජාව තිබුණා. ඇපල් ගෙඩියේ තිබෙන ස්පර්ශය තිබුණා. ඒ සෑම ඒ ස්වභාවයක්ම ඒ ಗುಣධර්මයක්ම ඒ සුවඳේ තිබුණා. එයා කියනවා මේක ඇපල් ගෙඩියක්. ඇපල් පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන කෙනා මේක කියනවා. මේක එංගලන්තයේ ඇපල් ගෙඩිය, මේක ඕස්ට්‍රේලියානු ඇපල් ගෙඩිය, මේක ලංකාවේ පියාස් ගෙඩිය කියලා. එයා ඒ වර්ගවල නමත් එක්ක කියනවා. එහෙනම් ඒ සුවඳේ ඒ විස්තර ඔක්කොම තිබුණා. ඒ වගේම ඇපල් ගෙඩිය අයින් කරලා ආනමාළු ගෙඩිය පුංචියට පෙති වගේට කපනවා. අපි ඒගොල්ලන්ට පොඩි ආහාරයක් හදනවා පළතුරු ආහාරයක්. ඒ පළතුරු ආහාරයට මේක කපනකොට යා කියනවා දැන් නම් ඇපල් ගෙඩිය නෙමේ ආනමාළු ගෙඩියක් තියෙන්නේ කියලා. ඇයි ඒ සුවඳෙන් අඳුනගත්තා? එහෙනම් අපි දකින සෑම නාමයක් රූපයක්ම වස්තුවක්ම ඒකේ අනුබ්‍රමණය වෙනවා නම් පැය 24 පුරාම අවුරුද්දේ 365 දවස පුරාම මේකෙන් තරංගය එළියට විසිරමින් පවතිනවා නේද? මේ තරංගය තුල ඒ තරංගයට අයිති වස්තුවේ ආයුෂයේ වර්ණය, සපේ බලය, ප්‍රඥාව අන්තර්ගත වෙලා විස්තරය අඩංගු වෙලා තියෙනවා නේද? මේක ප්‍රත්‍යක්ෂ වීම තමයි ප්‍රඥාව. වස්තුවක් පෙන්නලා මේක මොකක්ද කියලා ඇහුවාම එයා පැය ගණන් එක විස්තර කියනවා. ඒකට අදාළ ඉංජිනේරු උපාධිය පාස් කළා වාගේ. එයා දැකලත් නැහැ වස්තුව කලින්. හැබැයි ඒ වස්තුවෙන් එළියට විසිරෙන තරංගයට සිත සමවද්දලා ඒකේ තියෙන සියලෝම ගුණාංග ටික එයා විස්තර කරනවා විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය කෙනෙක් වාගේ. එහෙනම් මේ අවබෝධය මේ ඥාණයට තමයි ප්‍රඥාව කියලා කියන්නේ. මේ ප්‍රඥා ඥානයේ පාළ වුණ ඒ තනන් වහන්සේලාට මාත්‍රිකාව විතරයි කියන්න ඕනේ. කාරණා උන්වහන්සේලා විශ්වයෙන් ගන්නවා. මාත්‍රිකාවත් ශබ්දයක් නේද? ඒ ශබ්දයත් අණු වලින් පිරිච්ච තරංගයක් නේද? ඒ අණු භ්‍රමණය වෙනව නේද? ඒ අණු වලත් න්‍යෂ්ටියක් තියෙනව නේද? ඒක තුලත් තොරතුරු ගබඩා වෙලා තියෙනව නේද? ඒ මාත්‍රකාවේ ශබ්දයට ඒ තරංගයට ඒ තරංගයේ තියෙන අණුවලට ඒ අණුවල තියෙන න්‍යාස්කීයටකින් සිතතක් බාම ඒගොල්ලේ මාත්‍රිකාව ඉල්ලන්නේ මොනව දැනගන්නද කියන එක පිළිබඳ තොරතුරු මෙයාට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ තොරතුරු ටික ලයිස්තුගත කරලා එකින් එකට විස්තර කරනවා. අර මිනිස්සු කියන බලන්නකො කර්මය ගැන අපි දන්න ඔක්කොම ටික කිව්වා. අපිට නොතේරෙන ටිකක් කිව්වා. ගැඹුරින් කිව්වා. මේක නා හරියටම හරිය කියන. ඇයි ඒගොල්ලෝ ඉතාලි හිටපු දේ තමයි කියලා තින්නේ. මේ මේ දේවල් කියවුණොත් හොඳයි කියලා බලාපොරොත්තු වෙච්ච ටික තමයි කියලා තියෙන්නේ. එහෙනම් මාත්‍රකාව කියපු ගමන් එයාට සිද්ධ වෙනවා සාදුකාර දෙන්න හේතුව එයා බලාපොරොත්තු වෙන ටික එයා අපේක්ෂා කරපු ටික එයා මොනවද ප්‍රාර්ථනා කරේ ඒ සේරම ටික දැන් බණට කියවෙන්න පටන් ගන්නවා මේ ඥාණයට තමයි ප්‍රඥාව කියලා කියන්නේ යම්කිසි කෙනෙක් දන්නවා කර්මය කියලා කියන්නේ දුන්න දේවල් නැවත ලැබීම කියලා. එයා කියනවා කර්මය පිළිබඳ පොඩ්ඩක් අපට දේශනා කරනවා නම් අනුකම්පාවෙන් ගොඩාක් සන්තෝසයි කියලා. එහෙම කිව්වාම ඒ කර්මය කියන මාත්‍රකාව එයා දුන්නේ ඒ එයාගේ shabdේ මාත්‍රකාවට සිත සමවද්දලා ඒ මාත්‍රකාවේ ශබ්දයේ තියෙන තරංගයට සමවද්දලා ඒ තරංගයේ නිර්මාණය වෙච්ච අණු වලට සමවද්දලා ඒ අණුව භ්‍රමණය වෙන න්‍යාස්ටියට සමවැදුනාම දැන් අපට කාරණා වගේක් ඉබේ සිටිවිලි වලින් පාළ වෙනවා ඒක තමයි දානීය ආනිසංශ කියන්න ඕනේ සත්පුරුෂ දානයේ තියෙන උත්තරීතර භාවය කියන්න ඕනේ ගොඩාක් දන් දෙන කට්ටිය මේ ලෝකේ මොන වගේ සැපයටපත් වෙනවද මේවා දැනගන්න ඕනේ මේවා පාලන ඒ කියන්නේ එයා කර්මය ගැන ආන්නේ මේවා දැනගන්න එයාගේ චේතනාව මුල් කරගෙන තමයි මාත්‍රිකාව ඇදිලා තින්නේ දැන් අපි දන්නවා එයා කර්මය තුලින් බලාපොරොත්තු වෙන්නේ මේ මේ දේවල් අපිත් ඒ දේවල් කියනවා ව්‍යංජන දන් දුන්නාම මේ මේ දේවල් ඇති වෙනවා බද්දන් දුන්නාම මේ දේවල් හම්බෙනවා සෙරප්පු පූජා කළාම අපට යානවා හම්බෙනවා විමාන පාල වෙනවා උඩයක් දුන්නාම වේර විහාරවල් හම්බෙනවා, ගෙවල් දොරවල් හම්බෙනවා, මාලිගා හම්බෙනවා. මේ විදිහට එයාගේ ඒ විඥාණයෙන් ඇතිවෙච්ච ඒ කර්මය පිළිබඳ දානානිසංස පිළිබඳ මාත්‍රකාවේ න්‍යාස්තියේ තියෙන තොරතුරු පැය භාගයක් විතර අපි කියනවා. එයාට හරි සන්තෝෂයි. එයා බලාපොරොත්තුනේ තේකමයි. එයා ප්‍රාර්ථනා කළේ තේකමයි. ඒවා ඇයෙනකොට මීපැණි වාගේ හොඳට ආගෙන ඉන්නවා. පස්සේ ඒක ඒමම පටිසෝතගාමි පැත්තට අරවනවා. දන් දෙන්න දෙන්න හැමදේම ලැබෙනවා. ඒ නිසා හැමතැනම ඉපදෙනවා. ඉපදෙන්න දන් දෙන්නේ මොකටද? අත්තරින්ද දන් දෙන්නේ මොකටද? අත්තරින්ද දානි දෙනවා නම් අත්තරින්ද දානයක් අවශ්‍ය නැහැ කියන මානසික තත්ත්වය අදන්න ඒ අවබෝධය ඇති කරන්න පටිසෝතගාමියෝ කියනකොට එයාට කලකිරෙනවා මම මුලා වෙලා මම දානානිසංස බලාපොරොත්තු වුණා මේක තුලින් මට ජාති ජරා භව ඇති වෙන බව මම දැනගෙන හිටියේ නෑ අනේ මේ දාණය මට විශාල කර්මයක් වුණා ප්‍රශ්නයක් වුණා එහෙනම් දන් දෙන්න ඕනේ ආනිසංස බලාපොරොත්තු නොවි බලන්න එයාගේ ශබ්දය තුල ඒ ශබ්දයේ තියෙන එයාගේ චේතනා අභ්‍යන්තරයේ න්‍යෂ්ටිය තිබුණා ඒ චේතනාවම එයාට මාර්ගය බවට පත් කළා එයාට නිවන බවට පත් කළා. gederin ආවේ එයා එයා ගොඩාක් දන් දෙනවා හැමතැනම. ඒක තුළින් ඇතිවෙන කර්ම විපාක දැනගෙන මාන්‍ය ආංකාරය උඩඟුව වැඩි කරන්න සමාජ ඉදිරියේ විශාල ගෞරවයක් ලබන්න තමයි gederin ආවේ. දැන් මොකද උනේ? ඒක තුළින්ම යාට ධර්මයේ පාළ වෙලා අවබෝධය ඇති වෙලා දැන් දන් දෙන එක කිසිම කෙනෙකුට කියන්නේ නැහැ. ඇත් දෙක වාගෙන දන් දෙනවා දන් දෙන්නේ කාටද කියලාවත් දකින්න කැමති නැහැ මේ තරම් එයාගේ සිත වෙනස් වෙලා එහෙනම් කෙනෙකුගේ සිතවිලි දිහා බලලා එයාගේ කයෙන් ඇතිර විසිරීලා යන තරංගයේ තියෙන අණුවල න්‍යාස්තිය තියෙන තොරතුරු දිහා බලලා ඒකට සමවැදිලා එයා මොන වගේ මානසිකත්වයෙන් ඉන්නවද කියලා බලලා ඒ තොරතුරට අණුව ධර්මයේ කියලා පසුව පටිසෝතගාමීත්වයේ තුලින් එයාට ඒ ඇතිවෙච්ච සිද්ධිය තුලින් නිවන කියන්න පුළුවන් නම් නම් එයාගේ සිත නිවනින් සනසන්න පුළුවන් නම් මේ ඥාණයට කියනවා ප්‍රඥාව කියලා. තථාගතයන් වහන්සේගේ ශාසනය තුළ මේ ප්‍රඥාව උපරිම වඩලා සෑම භවයක්ම ප්‍රඥාව පාරමිතාවක් වශයෙන් වඩපු තනන් වහන්සේ උත්තමයන් වහන්සේ තමයි අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ ප්‍රඥාවේ තරම කොච්චරද කියලා කිව්වනම් මේ 2500ක් 600ක් වෙච්ච මේ සම්බුද්ධ ශාසනයේ එතන තථාගතයන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ ආරම්භයේ ඉඳලා අද දක්වා ඒ ප්‍රඥාව අභිභවාගෙන යන්න කිසිම තාපසයෙක් නැහැ ඍෂිවරයෙක් නැහැ මුනිවරයෙක් නැහැ මේ ලෝකේ කිසිම ආර්ය ශ්‍රාවකයෙක් නැහැ අදටත් තථාගතයන් වහන්සේගේ ශාසනය තුල ප්‍රඥාවට নমස්කාර ලැබෙනවා නම් ඒක මහරහත් ඵලයටපත් වෙච්ච අපගේ සරියොත් මහරහතන් වහන්සේට එමු නැත්නම් සාරිපුත්ත මහරහතන් වහන්සේට අපට নমස්කාර කරන්න ගෞරව කරන්න සිද්ධ වෙන්නේ හේතුව ප්‍රඥාව කියලා කිව්වම අපට මැවිලා පේන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ උන්වහන්සේට වඩා ප්‍රඥාවෙන් පහළ වෙච්ච ප්‍රඥාව ප්‍රගුණ කරපු උත්මයෙක් මේ ලෝකයේ කිසිම තැනක නැති තරම්. එහෙනම් තථාගතයන් වහන්සේට පස්සේ ප්‍රඥාවෙන් දෙවෙනි තැන ලම්බෙන්නේ දෙවෙනි වෙන්නේ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. එහෙනම් මේ ප්‍රඥාව පාළ වෙන්නේ කොහමද? මේ ප්‍රඥාවට සමවදින්නේ කොහමද කියන අවබෝධය අපට ඇති උනේ ආස්වාසය ප්‍රාස්වාසය විසිරින ස්වභාවයක් මත සීය පීඨවලා ඒක මෙනෙහි කරන භාවනාව වැඩපු නිසා. එහෙනම් ඇතුල් වෙන ආස්වාසය කය පුරා විසිරීලා යනවා. ප්‍රාශ්වාස කරන පිට කරන වාතය කයෙන් එළියට විසිරීලා යනවා මේක එකක් පසක යන්නේ නැහැ දෙකක් පසට යන්නේ නැහැ. තීරුවක් මත ගමන් කරන්නේ මේක විසිරීලා යනවා. නාස් තුඩෙන් එළියට යන වාතය මේ විශ්වය පුරා විසිරීලා යනවා. නාස් තුඩට ඇතුල් වෙන වාතය කය පුරා විසිරීලා යනවා. මේ ස්වභාවය තුල ඇතිවෙනා වූ ඥාණය අවබෝධය ක්‍රමක්‍රමයෙන් දියුණු වෙලා එක එක ඥානවලට සමවැදිලා මේ ඥාණය ඉහළට දියුණු වෙලා ප්‍රඥාව බවට පත් වුනාම මේ අරියත් බෝධියේ ප්‍රඥාව තුළින් එහෙම නැත්නම් අනාගාමි ඵලයේ ප්‍රඥාව තුළින් ප්‍රඥාව පාළ වෙන්නේ අනාගාමි අරියත් කියන ඵල දෙකට විතරයි. හේතුව මේ ලෝකෝත්තර ධර්මය මේ ඥානයේ 175ක් දිනු වුණොත් තමයි ප්‍රඥාව මේ විඥාණයට පාළ වෙන්න සුදුසුකම තියෙන්නේ. අවුරුදු 11ක් ඉගෙන ගත්තට පස්සේනේ අපට සාමාන්‍ය පෙළ ලියන්න පුළුවන්. 8 වසර ළමයි කියනවා සාමාන්‍ය පෙළට මට ලියන්න පුළුවන්. ඒ විෂය මම දන්නවා. මට විභාග ලියන්න දෙන්න කිව්වට එහෙම දෙන්නේ නැහැ. 11 වෙනි වසර දක්වා ගියාට පස්සේ තමයි එයා ලියන්න බෑ කිව්වත් ඇදගෙන ගිහින් වාඩි කරනවා ලියන්න කියලා. එහෙනම් ඒ වගේ මේ විඥාණය 150කට වඩා අවබෝධය ඇති වුණාට පස්සේ තමයි ප්‍රඥාව කියන මේ ඥාණය මේ විඥාණය පාළ වෙන්න පුළුවන්. එහෙනම් ඥාන ඒ කියන අවබෝධ මට්ටම් හතරක් තියෙනවා සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් එහෙනම් 100 අතරට බෙදුවාම අපට සකු르දාගාමි වෙනකන් 150යි ඉමි වෙන්නේ එහෙනම් අනාගාමි කියලා කියන්නේ 150ට වඩා අවබෝධයක් එහෙනම් අනාගාමි අරියත් කියන මේ ඵල දෙකෙන් තමයි ප්‍රඥාව පාළ වෙන්නේ පල්ලෙයා කිසිම කෙනෙකුට ප්‍රඥාව පාළ වෙන්නේ නැහැ සෝවාන් වෙච්ච කෙනේ ප්‍රඥාවට සමවැදුණයි කියලා කිව්වාම අපට කියන්න පුළුවන් එයා යම්කිසි දෘෂ්ටියක ඉන්නවා සෝවා මාර්ය ශාවකයට කෙලස් තියෙනවනේ ඒ කෙලස් වලට එයා මායයට මුලා වෙලා කියලා කියන්න සිද්ධ වෙනවා මිසක් ප්‍රඥාව එයා තුළ තියෙන බව ඔප්පු කරන්න බෑ සීලයක් සමාධි වුණාම තමයි ප්‍රඥාව පාළ වෙන්නේ සමාධි වෙනවා කියලා කියන්නේ එක අන්තයක් ඉවර වෙනවා එහෙනම් සීලය සමාධි වෙනවා එහෙනම් දානය සීලය බවට පත් වුනාම 150ක් ඉවරයි. මධ්‍යස්ථයේ සමාධිය, සමාධියෙන් පස්සේ ප්‍රඥාව පාළ වෙලා අරියත් පාළ වෙනවා. එහෙනම් තවත් දෙකක් ඊට පස්සෙත් තියෙනවා. එහෙනම් මධ්‍යම ප්‍රතිපදාව කියන නිවිච්ච ස්වභාවය තමයි සමාධිය. එහෙනම් සමාධියටපත් වෙච්ච හැමෝටම මේ ප්‍රඥාව තියෙන්න ඕනේ. සමාධිය වැඩුවා මම මම සමාධියටපත් වුණා කියලා කියනවා නම් එයාට මේ නාම රූප වලින් 84000ම කියන්න පුළුවන් වෙන්න ඕනේ. කෙනෙකුගේ ඕරාව තුළින් කය තුළින් විසිරෙන තරංගය තුළ තියෙන ඒ පණිවිඩයට සමවැදිලා එයාට සුදුසු ධර්මයේ දේශනා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ ධර්මය කියන මටමයි කිව්වේ කිසිම සැකයක් නැ හරියටම මං ගැනමයි කියුනේ කියලා කියනවා. ඒක එයා එයාගේ ඕරාව කියවලා එහෙනම් 500ක් ඉන්න තැන 500ම ඉන්නේ මොන මොන චිත්ත වීතිවලද වැඩිපුර ඉන්නේ මොන චිත්ත වීතියද අඩුවෙන් ඉන්නේ මොන චිත්ත වීතියද කියලා බලලා ඒ ඒ අයගේ චිත්ත වීතිවලට අනුව බණ කියනකොට හැමෝටම ඒ ඒ අයට සාපේක්ෂව ධර්මය කාරණාව කියවෙනවා හැමෝම ධර්ම දේශනා ඉවර වෙලා යනකොට කියනවා බලන්න මටමයි කිව්වේ කියලා නෑ නෑ ඔයාට නෙමෙයි මටමයි කිව්වේ බලනකොට මේ සේරම කට්ටියට ඒ ඒ ආයත සාපේක්ෂව කියවිලා ඒ කියන්නේ යා ප්‍රඥාවට සමවැදිච්ච කෙනෙක් යම්කිසි ධර්ම දේශනාවකට පස්සේ සියලෝම දෙනා කියනවා නම් මටයි කිව්වේ මටයි කිව්වේ මටයි කිව්වේ කියලා කිසිම සැනයක් සැකයක් නැහැ දේශකයන් වහන්සේ ප්‍රඥාවට සමවැදිච්ච කෙනෙක් එයා මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙක් එහෙනම් ආස්වාසය තුල ප්‍රාස්වාසය තුල විසිරෙන ස්වභාවය මත සිත පීඨලා භාවනා කරන භාවනා යෝගියා ක්‍රමානුකූලව මේ විඥාණය අවබෝධයටපත් කරගනිමින් සෝවාන් ඥාණයටපත් වෙලා සකු르දාගාමි ඥාණයටපත් වෙලා අනාගාමි ඥාණයටපත් වෙලා අරියත් ඵලයටපත් වෙලා එයා මේ ලෝකයේ පිරිණිවීමටපත් වෙනවා. ඒ වගේම තමයි මේ සම්බුද්ධ ශාසනයේ ඕනම කෙනෙකුට පිරිණිවෙන්න කමඨාන් දෙන්න, ඒ ආර්ය මාර්ගය පෙන්වන්න, ආවාද අනුශාසනා දෙන්න, ඒ ආචාර්යම නැත්තම් ගුරුවරයා කියන මට්ටමටපත් වෙනවා. එහෙනම් තපෝවනේ යම්කිසි කෙනෙකුට ආචාර්ය කියන තනතුර දෙනවා නම් ගෝලිය හදන්න අවසර දෙනවා නම් කමඨාන් භාවනා පිළිබඳ අවවාද අනුශාසනා දෙන්න අවසර දෙන්නේ ප්‍රඥාවට පාළ වෙච්ච ඍෂිවරයෙකුට විතරයි. තාපසයෙකුට මුනිවරයෙකුට මේ යෝගිවරයෙකුට කවදාවත් ඒ අවසරේ නැහැ. හේතුව එයා ඒ ප්‍රඥාවට සමවැදිලා නැහැ. එහෙනම් ප්‍රඥාවට සමවැදිලා ගල්කටේන 84000ම කියන්න පුළුවන් නම් වේලිච්ච කොළයක් ගයෙන් වැටෙනවා. ඒ කොළේ හවුලලා 84000 කියන්න පුළුවන් නම් මිනිස්සේ කිනාගෙනකොට ඉනාව තුළින් ත්‍රිපිටකය දේශනා කරන්න පුළුවන් නම් මිනිස්සේ කැළමෙනකොට ඒක තුළින් දුක්ඛ සත්‍ය දේශනා කරන්න පුළුවන් නම් ඇරෙන ඇරෙන නාම රූප චර්යා වලින් 84000ම කියන්න පුළුවන් නම් එයා තමයි මේ ලෝකේ ප්‍රඥාවට සමවැදෙන බවට එකම සාක්ෂිය එයා තුළින් ඉක්මන එහෙනම් අපේ ජීවිතය තුළ අපි කොහොමද මේ භාවනාව වඩන්නේ මේ භාවනාව මාර්ගඵල නිවන් අවබෝධ වෙන්නේ කොහොමද අපගේ විමුක්තිය අපි සලසාගන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි සාකච්ඡා කළා අවබෝධ කළා එහෙනම් මේ භාවනාව අපේ ජීවිත කාලෙම වඩන්නට ඕනේ. මේ භාවනාවේ තියෙන ස්වභාවය හොඳට සිතේ තැම්පත් කරගෙන නැවත නැවත ප්‍රගුණ කරන්න ඕනේ, වඩන්න ඕනේ. එහෙනම් අපේ ආස්වාස ප්‍රාස්වාසය අදින්දලා අපගේ කම්මඨාන ආචාර්ය කමඨාන් දෙනවා. අපේ ආස්වාස ප්‍රාස්වාසය අද ඉඳලා අපේ විනය ආචාර්ය අපට විනය උගන්වනවා අපගේ ආස්වාස ප්‍රාස්වාසය අපගේ ආචාර්ය ළඟ ඉඳලා අපට මාර්ගය පෙන්නනවා එහෙනම් අපගේ ආස්වාස ප්‍රාස්වාසය අපගේ ධර්ම දේශනාව අද ඉඳලා අපට විමුක්තිය සලසන්න යනවා එහෙනම් මේ ධර්ම දේශනාව මේ කමඨාන් ධර්මානුශාසනාව අපගේ සිත්වල නිදාංගත කරගනිමු නැවත නැවත මෙනෙහි කරමු නැවත නැවත පුරුදු කරමු ආස්වාසය ප්‍රාස්වාසය විසිරුණු ස්වභාවයක්සේ මෙනෙහි කරන මේ කමඨාන් අපේ ජීවිත කාලෙම පුරුදු කරලා අපි ලබාපු මිනිසත් භවයේම ඉතුරු වෙලා තියෙන ආයුෂ කාලය පුළ මේ කමඨානට මේ ධර්ම දේශනාවට අනුව සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන ඵලවලටපත් වෙලා ඒකාන්ත වශයෙන්ම නිවනින් පිරිනිවෙන්නට අවශ්‍ය කටයුතු මේ භවයේ අවසාන භවයේ වෙන්නට විමුක්තියපත් වෙන්නට මේ සියලෝම කටයුතු මේ අනුශාසනාවෙන් මේ ධර්ම කමඨාණයෙන් අපි සියලු දෙනාටම සිද්ධ වේවා ඒකාන්ත වශයෙන්ම නිවනින් පිරිනිවේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි